නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අත්තානං චේපියං ජඤ්ඤානනං පාපේන සංයුජේ නහිතං සුලභං හෝති සුඛං දුක්ඛට කාරිනා අන්තකේනාදිපන්නස්ස ජහතෝ මානුසං භවං කිංහිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනී යංච කරෝති කායේන වාචාය උදචේතසා තං හිතස්ස සකං හෝති තං ච ආදාය ගච්ඡති තං චස්ස අනුගං හෝති ඡායාව අනපායිනි තස්මා කරෙය්‍ය කල්යාණං නිචයං සම්පරායිකං පුඤ්ඤානි පරිලෝකස්මින් පතිත්තා හොಂತಿ පානිනන්ති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පවත්වන ලද නිතර සිහිපත් කටයුතු ධර්මානුශාසනාවක් මේ ගාථා පෙළින් කියවෙනවා මේ ගාථා පෙළේ කෙටි තේරුම මෙහිමයි. අත්තානං චේ පියං ජඤ්ඤා නනං පාපේන සංයුජි. තමන්ගේ ජීවිතයේත තමා ප්‍රියමනාප බව දැන ඒ ප්‍රියමනාප ආත්ම භාවයේ පවක් සමග නොයදී යුතුයි. නහිතං සුලබං හෝති සුඛං දුක්ඛටකාරිනා කයින් වචනින් සිතින් වැරද්දක් කරන කෙනෙකුට සැප සම්පත් ලැබෙනවා කියන එක සුලභ නැත. අන්තකේනාදි පන්නස්ස ජහතෝ මානුසං භවං ජීවිතයාගේ අවසාන මොහොතට පැමිණ ආත්ම භාවය හැර යන තැනැත්තාට කිං හිතස්ස සකං හෝති කිංච ආදාය ගච්ඡති ඒ තැනැත්තාට සුවකීය වන්නේ කුමක්ද කවර නම් දෙයක් රැගෙන මිය පරලෝ යනවද? කිංචස්ස අනුගං හෝති ඡායාව අනපායිනි. සෙවණන් ලක්ෂේ ඔහු සමග කුමක්ද යන්නේ? යංච කරෝති කායේන වාචාය උදචේතසා කයින් වචනින් සිතින් යම් කිසි කර්මයක් සිදු කරනු ලැබේ නම් තං ඊතස්ස සකං හෝති තංච ආදාය ගච්ඡති ඒ කුසල හෝ අකුසල හෝ කර්මයේ රැගෙන මේ පරලොව යනවා. පංචස අනුගං හෝති ඡායාව අනපායිනි. තමන් නොහැර පසුපසේන සෙවණන් ලක්ෂේ ඒ කර්මයේ තමා පසුපස භවයක් පාසා එනවා. තස්මා කරෙය්‍ය කල්යාණං නිචයන් සම්පරායිකං එනිසා මෙලවත් පරලවත් හිතසුව සලසා දෙන කයින් වචනින් සිතින් කුසල ක්‍රියාවන්ම කටයුතුයි. පුඤ්ඤානි පරලෝකස්මින් පතික්ඛා හොಂತಿ පානිනම් සෑම දිනකටම මේ පල්ලෝකයේ තනදී පිහිට පිණිස පවතින්නේ සිදු කර ගන්නා ලද කුසල ධර්මයි. මේකයි මේ ගාථා පෙළේ කෙටි තේරුම. සෑම දිනම සෑම දිනාගේ ජීවිතයට ප්‍රියයි මනාපයි. ඒ ප්‍රේමනාප ජීවිතේ ආරක්ෂා කරගත යුතු හැටි තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළේ. දැන් මේ වේලාවේදී ඊ타මත්ම වැදගත් ප්‍රාප්තිදාන පින්කමක් මේ සිද්ධ වෙන්නේ. මේ පින්කමින් උභයාර්ථයක්ම සිද්ධ වෙනවා. දෙපාර්ශ්වයටම වැඩ සැලසෙනවා. <clears throat> භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඥාතීන්ද පින් දීමේ යම් කිසි පින්කමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙනවා කියලා. සෝ ඥාති ධම්මෝ ච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලාරා බලංච භික්ඛූන මනුප්පදින්නම් තුම්හෙහි පුඤ්ඤං පසුතං අනප්පකං මේ ගාථාවෙන් කියවෙනවා පින් කමනවීමක් කරන වෙලාවේ කරුණු සතරක් සිද්ධ වෙන හැටි සෝ ඥාති ධම්මෝ ච අයං නිදස්සිතෝ මේ පින්කමන වීම නම් ශ්‍රේෂ්ඨ ඥාතිය ධර්මයක්. ඥාතීන් විසින් කළ යුතු ශ්‍රේෂ්ඨ යුතුයකමක්. ඒක පළමුවෙන්යි. හේතාන පූජාච කතා උලාරා මනුලවෙන් චුතව මේ පරිලෝකීය ඥාතීන්ද කරන උසස්ම පරිත්‍යාගයක් උසස්ම ගෞරවයක් පූජා කියන්නේ ගෞරවයක් ඒක දෙවෙනි කාරණය බලංච භික්ඛූන මනුප්පදින්නං සසුන්ගතෝ පැවිදි ගම්පුර සිල්වතුන් වහන්සේලාට සීලාදි ගුණ පූර්ණේ පිණිස ආයු වර්ණ සැප බල ඥාන පිරිනැමීමක්ද වෙනවා ඒක තුන්වෙනි කාරණයයි තුම් හේහි පුඤ්ඤං ප්‍රසුතං අනප්පකං තම තමා විසින් අනල්ප පුණ්‍ය ලාභයක් අත්පත් කරගත්තා වෙනවා මේකයි සතරවෙනි කාරණය ශ්‍රේෂ්ඨ ඥාති ධර්මයක් සිද්ධ වීම මේ පල්ලෝකේ ඥාතීන් උසස් ගෞරවයක් පිරිනැමීම සිල්වතුන් වහන්සේලාට කාය බල ඥාන බල පිරිනැමීම තමා විසින් උසස් පුණ්‍ය ලාභයක් අත්පත් කර ගැනීම දිනක් සරියොත් මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් අනුරුද්ධ මහරහතන් වහන්සේත් බගොඩනවේ සංසුමාර්ගයේ භේස කලාවන මිගදායේ වැඩිනා දිනක හැන්දෑවේ ඉර බැස යන වෙලාවේ සක්මන් කෙළවරේ එලිමහනේ කෙනෙක් කැවිලා වැඳ වැටුණා. සරියොත් මහරහතන් වහන්සේ අසා සිටේ ඔබ කවුද? ස්වාමීනි මං ඔබ වහන්සේගේ මෑණියෝ. මේ ජීවිතේ නිමි ආත්ම පහකට පෙර මෑණියෝ. ස්වාමීනි ඒ කාලේ ඔබ වහන්සේ මගේ එකම පුත්‍රවණයි. ස්වාමීන් ඒ කාලේ ඔබ වහන්සේගේ පියාණන් වහන්සේ අපේ ගෙදර දන් වැටක් පැවැත්වුවා දුගී මගී අසරණයන්ට. මම ඒ දන් වැට නැවැත්තුවා. දන් ගන්නේ නැත්තඳ බැන වැදුනා. ඒ මා කළ අකුසලයෙන් මට අවසාන මොහොතේ සිහි වෙලා මම මේ දුක් ඇති තැනක උපන්නා. මට කෑමක් බීමක් නැහැ ඇඳුමක් පළඳුමක් නැහැ ඉඳුමක් හිටුමක් නැහැ හේටක් නිවහනක් අවහරණක් නැහැ ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවෙන් පින්කමක් කරලා මට මේ දුකෙන් අත මිදෙන්න පිහිටුණු මැනව කිව්වා. සරියුත් මහ රහතන් වහන්සේ ඉතිරි දෙනම වහන්සේට දැනුම් දීලා බිම්බිසාර මහ රජුරවන්ද මේ කාරණේ කියා හිටියා. බිම්බිසාර මහ රජු ඥාතීන්ද පින්දීමේ වටිනාකම මුලින්ම දැනගත් රජතුමයි. එතුමා 84000ක් ඥාතීන් උදෙසා පින් පමුණුවලා සියල්ලෝම සුවපත් කරගත් කෙනෙක්. එනිසා එතුමා දන්නවා ඥාතියින්ද පින්දෙන හැටිහා පින්දීමේ වටිනාකම. එනිසා ස්වාමින් වහන්සේගේ වචනය අනුව සංඝරත්නය උදෙසා ආවාස කුටියක් ගොඩනැගුවා. කුටියට අවශ්‍ය සේනාසන භාණ්ඩ ශ්‍රමණ පරිස්කාර ඔක්කොම සම්පූර්ණ කරලා 500ක් දෙනා වහන්සේට යපනසේ දාන වස්තුද සම්පූර්ණ කරලා පිරිකර සහිතව සරියොත් මහ රහතන් වහන්සේට පැවරුවා. සරියොත් මහරහතන් වහන්සේ බුදුපාමොක් 500ක් සංගරුවන වැඩම කරවාගෙන මේ දානේ පිරිනැමුවා. එදාම හන්දෑවේ සක්මන් කෙළවරේ දිව්‍යාංගනාවක් ඇවිත් වැඳ වැටුණා. අසාසිතේ ඔබ කවුද? ස්වාමීනි මම ඔබ වහන්සේගේ මෑණියෝ. ස්වාමීනි ඔබ වහන්සේ මා කරුණාවෙන් සිද්ධ කළ මහා පින්කම මම අදෘශ්‍යමාන විඳගෙන සාදරයෙන් අනුමෝදන් වුණා. ස්වාමීන් මගේ ඇට සැකිල්ලක් වගේ තිබුණු සිරුරේ දිව්‍යමය සමාන ශරීරයක් බවට පත් වුණා. මට දිව්‍යමය වස්ත්‍ර ආභරණ කල්ප රෝක්ෂ යාන වාහන දිව්‍යමය ආහාර පාන විමාන ඔක්කොම ලැබුණා ස්වාමීනි. ඔබ වහන්සේගේ මහත් කරුණාව ගැන මා මේ ගෞරව කළා කළගුණ සැලකීම් වශයෙන් කියලා යන්න වැඳලා යන්නවා කියලා වැඳලා අතුරුදහන් වුණා. මෙයින් පැහැදිලි වෙනවා රහතන් වහන්සේලා පවා මේ පින් පැමිණීමේ චාරිත්‍රය බොහෝම සතුටෙන් ගෞරවයෙන් මැනවින් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා. ඒ කාලයේදීන අවන්ති රටේ සානුපබ්බත වාසී පොට්ටපාදි කියන රහතන් වහන්සේද මේ වගේ පින්කම් පේලියක් කළා මව්පියන් දෙන්න ඇතුළු 500ක් නෑයෝ සුවපත් කරලා තියෙනවා. මේ අනුව රහතන් වහන්සේලා පවා මේ චාරිත්‍රය સિદ્ધ කළ තියෙන කළ ගුණ සැලකීමේ ශීර්ෂයෙන් අනික් කාරණයේ දිනක් ඥානසෝනී කියන බ්‍රාහ්මණ කෙනෙක් සරුවක්ඥන් වහන්සේගෙන් අසා සිටියා ස්වාමීනි අපි මේ ඥාතීන් උදෙසා පින් දෙන පින්කම් සිද්ධ කරනවා ඒ පින ඥාතීන්ට ලැබෙනවමද භාග්‍යතුන් වහන්සේ වදාලා බ්‍රාහ්මණ තුමනි සුදුසු තැන සිටියා නම් ලැබෙනවා නැවතත් ඇසුවා කොතනද ස්වාමිනී සුදුසු තැන? බ්‍රාහ්මණතුමනි මම මේ මනුෂ්‍ය ලෝක උපන්න කෙනෙකුට පින් ලැබෙන්නේ නැහැ. ඉහළ දිව්‍ය ලෝකයට ගිය කෙනෙකුට පින් ලැබෙන්නේත් නැහැ හිත හොදන්නේ නැති නිසා. ත්‍රිසම්භවයේ එවාගෙම නරක ආදී උපන් ආයත පින් ලැබෙන්නේ. ලෝකාන්තිරක නරකයේ උපන් ආයත පිටසක්වල ගිය ආයත පින් ලැබෙන්නේ නැහැ. තේත කොට්ටාස අතුරුනිත් නිජ්ජාමතල්නික කුප්පිපාසක කාලකංජික කියන කොට්ටාසවල ප්‍රේතයන්ටත් පින් ලැබෙන්නේ නැහැ. පින් ලැබෙන්නේ පරදත්ූප ජීවී කියන කොටසේ උපන් අයට පමණයි. නැවතත් ඇසුවා ස්වාමීනි අපි හිතන ඥාතිවරු පරදත්ූපජීවී പ്രേත කොට්ටාසේ නොහිටියොත් ඒ පින නිෂ්ඵල වෙනවා නේද? නැත් බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. පෙර ජාති ජාතියින් ඉදී නෑ යොතන ඉන්නවා. ඒ අත්ව අනුමෝදන් වෙනවා. එසේ අනුමෝදන් වුණත් නුනත් පින්කම කරන තමන්ට උසස් කුණ්‍ය ලාභයක් අත්පත් වෙනවා. මේ පින් දෙනවා කියන්නේ තමන්ගේ හිතේ පහළ කරගන්න පින දෙනවා නෙමෙයි. තමන්ගේ හිතේ පහළ වෙන කුසල්සේ තමන්ගේ සුගතියට නිවනට උපනිශ්‍රේ වෙනවා. පින් දීමෙන් සිදුවෙන්නේ පින්කම් අරමුණක් පෙන්වා දීමයි. මේ විදිහේ දානමය පින්කමක් තවත් තවත් පින්කම් සිද්ධ කරනකොට අසවලා උදෙසා කියන ඒ පින් බලාපොරොත්තු වන ඥාතිවරු හිතේ යොදා සාදු කියා සිත පාදවාගෙන අනුමෝදන් වෙනවා. ඒ අනුමෝදන් වීමෙන් ඒ අයගේ සිතේ කුසල් සිත් පෙළි පෙළි පහළ වෙනවා. ඒ කුසල් සිත නිසා තමයි ඒ අත්ෝ ඒ මොහොතේම සපවත් බාටපත් වෙන්නේ. මනුස්ස ලෝකයේ අය පින් අනුමෝදන් වෙන ගමම්ම සපවත් බාටපත් වීමක් පේන්න අමුතු වෙන්නේ නැහැ. නමුත් මේ පරදත් උපජීවී പ്രേත කොටස් උපන් අය පින් ලබාගත් කෙනෙහිම ඒ අතන සම්පත් පහළ වෙනවා. තියෙන ආත්මයෙන් චුත වේලා පහළ වෙනවා නෙමෙයි තියෙන ආත්ම භාවයේම සපුවත් බාටපත් වෙනවා දෙවියන් හා සමාන සපුවත් බාටපත් වෙනවා. මේකයි මේ පින්දීමේ යථා තත්වය. ඒ අනුව සලක බැලීමෙන් මේක දෙපාර්ශ්වයට වැඩ සැලසෙන්නා වූ පින්කමක් බව තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. සමාජ අපි හිතෙන ඥාතිවරු ඒ ස්ථානේ නොහිටින්ද පුළුවන්. නමුත් පූර්ව ජාති ජාතින් ඉදී කල්ප ගණන් ඈත ඥාතින් සවවතන ඉන්න පුළුවන් ඒ අය හරි පින් අනුමෝදන් වෙනවා. බිම්බිසාරම ආරජ්‍යෝ පින්දීම සිද්ධ කළේ අද ඊයේ ඥාතින්ද නෙමේ මහා කල්ප 92ක් ඉස්සර ඥාති පිරිසකටයි. එක්කෙනෙක් දෙන්නෙක් නෙමේ 84000ක් දෙනාටයි. මේ විදිහට කාල නියමයක් නැහැ. එවාගෙම වාර නියමයක් නෑ බොහෝම ඥාතියින් එතන ඉන්න පුළුවන් ඒ අය පින් අනුමෝදන් වෙනවමයි අනිත් කාරණේ පින් දීමෙන් තවත් සිදු වෙන නිසා වැදගත් දේ තමයි කළගුණ සැලකීම ජීවත් ඉන්න කාලයේදී අපේ ඥාතියින්ගෙන් අප ලැබුණු උපකාර අනන්තයි ඒ උපකාර සිහිපත් කරලා කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් මේ කුසලයේ සිද්ධ කරනකොට සසර ගමනේදී කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලබන්නේ ඒක විශේෂ හේතුවක් වෙනවා නමුත් ඒන් නවතින්නේ නැහැ. ඒ පින්කම් වලින් බලාපොරොත්තු වන්නේ බෞද්ධයන් වශයෙන් මඟඵල නිවන් සුව සාක්ෂාත් කර ගැනීම බැවින් ඒ නිවන දක්වා මේ කුසල ධර්මය අපට පිහිටාධාර වෙනවා. එනිසා අපි දැන් අද මේ දවසේ විශේෂ පින්කමක් මේ සිද්ධ වුණේ. මාස 3කට පෙර අභාව ප්‍රාප්තෝ පින්වා සුශීලාදි සිල්වා මහත්මනීතේ ඒ තමස් පිරීම නිමිත්තෙන් අද සංධ්‍යාවේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. හෙටදාසේ සංඝගත දක්ෂිනාවක් පිරිනැමෙනවා. ඊට පෙර ගමන් වශයෙන් නොයි මේ විදිහේ තවත් පින්කමක් සිද්ධ කරගන්න යෙදුනි. එනිසා පින්වත් මේ මෞතමයේ බොහෝ පින් ඇති කෙනෙක් වෙන්නට ඕන මේ විදිහට පෙර පසු වශයෙන් අවස්ථා දෙකක දානමේ පින්කම්ද සිද්ධ කරගන්න ලැබීමෙන් ත්‍යාකාරයෙන් උසස් පුණ්‍ය ලාභයක් එතුමියට අනුමෝදන් කරොන් ලැබෙන නිසා එනිසා අපි සැනසෙන්නට ඕනේ අපේ ජීවිතේ පුරා පිරස් කරගන්න යම් තා කුසල ධර්ම ඇතොත් ඒවායේ ධර්ම ශක්තියක් අද මේ සිද්ධ කරන මහා පින්කම් වල අනුසසොත් ඒ පින්වත් සුශීලාදී සිල්වා මහත්මනීටත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ කාන්තේම සුගතියක් වේවා. භවයක් පාසාම සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් ලැබමින් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් ලැබමින් එතුමියට නිවන් මඟ පාරමී සුවසේ මුදුන්පත් වේවා කියලා අපි මෛත්‍රියෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් අනුව දැන් දිග දේශනාවක් අපි මේ වෙලාවේ ගන්නෙ නෑ. විශේෂයෙන් අද සංජාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් පෙර ගමන් වශයෙන් විශේෂ පුණ්‍යානුමෝදනාවක් සිදු වෙනවා. ඒ සඳහා දීපින්වත් සුශීලාදි සිල්වා මාතාව බලාපොරොත්තු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා අපි නැවතත් මතක් කරනවා. එවැගේම හෙට දවසේදී සිදු කරන සංයුක දානෝපස්ථාන කුසලයේද සියාපින් කරන්නහා සමානව සාදරයෙන් අනුමෝදන් වෙත්වා දැන් මේ මොහොතේදී සංඝ රත්නයේ ගෞරවයෙන් වැඩම කරවාගෙන දෙපා දොව අසුන් ප්‍රනවා වඩා හිඳුවා පළමුවෙන් බුද්ධ පූජාව පූජා කොට සංඝ රත්නයේට දන්පැන් පිළිගන්වා වත් පිළිවෙත් පුරා වැඳුම් පිදුම් මුඳුම් පමුණවාගෙන සීලයක පිහිටා කෙටි වේලාවක බණපදයකට සවන් දීමෙන් දාන සීල භාවනා වශයෙන් උසස් කුසල සම්භාරයක් අත්පත් වුණා. ඒ මේ කුසල සම්භාර ධර්මයේ තෙමසකට පෙර භාව ප්‍රාප්තෝ පින්වා සුශීලාදි සෙල්ලා මහත්මණී තත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක්ම වේවා. සසන වසනාතුරු නරකාදී සතර ආපාදුකෙන් අත මිදේවා. එවැගේම අෂ්ට දුෂ්ටක්ෂණයෙන් පංචවිද අන්තරාමින් ත්‍රිවිධ සත්ත්ව විනාශයෙන් සම්පූර්ණයෙන් අත මිදේවා. භවයක් පාසා සුගතියට පැමිණේවා උපනුපම් භවයක් පාසා ත්‍රි හේතුක ප්‍රතිසන්දී ජාති ස්මරණඥානෙ ලැබමින් සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකානේ සා ධර්මාන් ධර්ම ප්‍රතිපදාව ඇතුව නිවන් මඟ යා ගැනීමට වාසනාව වේවා මතු සසරදීත් මේ පින්වත් මයිකල් ද සිල්වා මෙතතුමාණන් මේ සරත් මහත්මාණන් ආදී කොට ඇති ඥාතින් එක් එකත පාරමී පුරාගෙන එකම මණ්ඩපයකදී අමා මහ නිවන් දකින්නට හේතු වාසනා වේවා. එවැගේම මව්පස පියපස යම්තාක් අභාව ප්‍රාඥාකින් එතොත් ඒ සෑම දිනාටද මේ පුණ්‍ය ලාභයක් වේවා. මෙකින් මෙලින් ඒ සෑමටද සුගති සපත් කෙලවර අග්‍ර අමා මහ නිවන් සුවත් වේවා. ආරක්ෂක දෙවි දේවතා මනුල්ල මෙකින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා බුදු සසුනටත් බෞද්ධ ජනතාවටත් මා සංඝ රුවනටත් මේ නිවසටත් මේ භූමියටත් ලංකාව ඇතුළු සීලම රටවල වැසෙන සීලම බෞද්ධ ජනතාවටත් ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා පැතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා හිතා හිතමෙදා සෑම සත්නටත් මෙම කොළඹ අගනුවර සිටවට ගම් නගර ලංකාව දඹදිව මේ සක්වල සීල සක්වල දස දිශා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සියලු සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ ප්‍රතිමින් කළ ගුණ සැලකීම් සීරසෙන් ප්‍රාප්ත තාපිදාන වශයෙන් සිදු කරගන්නා ලද මේ දාන සීල භාවනා මේ කුසලානිසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රා අනුභව බලෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාශිර්වාද බලෙන්